සරච්චන්ද්‍ර මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ. ඔව්. පුද්ගලික අත්දැකීමක් එක කතා කරන්න අවසරයක් තියෙයිද? ආ කමක් නැහැ. අපේ හාමුදුරනේ 99යි 12යි 31 වෙනිදා රෑ නවසියවසක් කියලා රතිඤ්ඤපත්තු කරන වෙලාවේ මට හිතුණා මේ ඊළඟ සියවස එළඹුණා නම් මම මෙතන ඉඳන් ভেජිටේරියන් වෙනවා කියලා. ආ ඊට පස්සේ මම 2015 විතර වෙනකම් බොහොම ආඩම්බරයකින් හිටියා. මම දැන් අවුරුදු 15ක් මේක ආරක්ෂා කරා. ඒ අතරේ විදේශ රටවල් වල ඊටාම ඒ කියන්නේ රස අවුස්සන සුළු භෝජන තියෙන තැන්වලත් උනත් ඒක නොකර හිටියා කිය. නමුත් එක දවසක් මට හිතුණා අපේ හාමුදුරනේ මං ඒ කාලේ වෙනකොට මේ තුඹ කරවිල කෑමට බොහොම කැමැත්තක් තිබ්බා. ඒ කියන්නේ ভেජිටේරියන් කෙනෙක් හැටියට මට දවසක් එක දවසක් හිතුණා එතකොට මේ ভেජිටේරියන් නොවන කෙනෙක් කුකුළු මස් වලට කරන කැමැත්තයි <laughs> මම තුඹ කරවිලට කරන කැමැත්තයි අතරේ කිසිම වෙනසක් නැහැ නේද මානසිකව. ආ. ඉතින් අපේ හාමුදුරනේ මේ මම හිතන්නේ අර ඇත්තටම මේ අරගලේ තියෙන්නේ අපිත් එක්කම නේද අපේ හමුදේ කියන්නේ කාත් එක්කම මේ තමන්ව තමන් කරගන්න පත්ත්‍යවේක්ෂණයක් එක්ක නේද නැත්නම් අපි අනවශ්‍ය මානවල අනවශ්‍ය දෘෂ්ටිවල පැටලිලා ඇත්තටම මේ නැවැත්ම කල් යන්න පුළුවන් නේද මේක මාත් එක්ක තියෙන දෙයක් නේද අපේ හමුදේ අනිවාර්යෙන්ම දැන් ඒකෙදි අපි තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න ඕන මෙහෙම දැන් අර මේ මේ අරිවංශ ප්‍රතිපදාව පැහැදිලි කරනකොට මම කියවන්නේ පියවර තුනක් පළවෙනි පියවර තමයි අධාර්මික නොවෙන්න ඕන. අපේ ඉපීම සහ පරිහරණය අධාර්මික නොවෙන්න ඕන. දෙවෙනි අවස්ථාව තමයි කෙලස් වඩව ගන්න නැති වෙන්න ඕන. තුන්වෙනි අවස්ථාව තමයි ගුණනුවණ වැඩෙන්නට ඕන. දැන් මේ පියවර එකින් එක එකින් එක වඩා ඉහළට යනවා. දැන් ඔබතුමා මස් මාංශ කෑමෙන් වළකින්න හිතපු එක වරදක් නෙමෙයි. ඒක හොඳයි. හැබැයි ඒක හොඳ වෙන්නේ ඒකෙන් ඒකෙන් ලෝකෙට වෙන හානිය අනර්ථය සහ Tamanට යම් කිසි හානියක් අනර්ථයක් වෙනවා ඔය දෙක තේරුම් අරගෙන ඒ Tamanට සිද්ධ වෙන හානියත් ලෝකෙට සිද්ධ වෙන හානියත් වැළැක්වීම සඳහා මම මේක නවත්තනොයි කියන පදනමකට ආවනම් අන්න අර පළවෙනි පියවරට ඔබතුමා ඇවිල්ලා. එතකොට අර අධාර්මික නොවි අයහපතක් නොවි ලෝකෙට අනර්ථයක් නොවි මම කටයුතු කරන්න ඕන කියන තැනට ඇවිත් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ඔය කිව්ව තැන. ඒ කියන්නේ කුකුල් මස් වලට ඇලුම් කළත්, තුබ කරවිල වලට ඇලුම් කළත් අවසානයේ ද්‍රව්‍ය මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. මම ඉන්නේ තෘෂ්ණාවමත්. මම ඉන්නේ ඇලීමමත්, රස තෘෂ්ණාවත. එහෙනම් මම මෙතනින් මිදෙන්නට ඕන. ඒක දෙවෙනි පියවර. ඒ හැබැයි දෙවෙනි පියවරට එනකොට අපිට පළවෙනි පියවර වැඩක් නැහැ වැරදි කියලා නොසලකා හරින්න කියන එක නෙමෙයි. පළවෙනි පියවරෙන් අපි දෙවෙනි පියවරට දෙවෙනි පියවරෙන් අපි ඊට පස්සේ තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තමයි කෙලස් නොයඩෙන තැනකට මනස හදාගෙන ඊට පස්සේ ඒක මොකටද? ಗುಣ නුවණ වැඩෙන තැනට. ඒ ගුණනුවණ වැඩෙන තැනකට ඊට පස්සේ අපේ ප්‍රතිපදාව අපි හසුරුවා ගන්න ඕනේ. එහෙම තමයි පියවරෙන් පියවර අපි ආයුත්තේ. එහෙම නැතුව අපිට අර ප්‍රාථමික ඒ කියන්නේ තමන් ගැනවත් අනුන් ගැනවත් නොසලකා ඉන්න තැනක ඉඳගෙන කෙලෙස් දුරු කරන නිවන් දකින තැනකට යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමස්ත බුද්ධ වචනේ කැටි කරලානේ සබ්බපාපස්ස ගාතාව දේශනා කරන්නේ. ඒතර ඒ දේශනාව තුළ තියෙන ඉස්සල්ලා විකෘතියෙන් මිදෙන්නට ඕනේ. සබ්බපාප සකරණම් කියන්නේ විකෘතියෙන් අපි මිදෙන්නට. කුසලස් උපසම්පදා කියන්නේ ප්‍රකෘතිය තුල ස්ථාපිත වෙන්නට. සචිත්ත ප්‍රයෝදපණම් කියන්නේ ඊට පස්සේ තමයි විසුද්ධිය. විකෘතියෙන් මිදීම ප්‍රකෘතිය තුල ස්ථාපිත වීම ඊළඟට විසුද්ධිය. දැන් අද වෙලා තියෙන්නේ විකෘතියේ ඉඳගෙන කෙලින්ම විසුද්ධියට යන්න තමයි බලන්නේ මේ හදිස්සිය නිසා. ඉතින් විකෘතියෙන් විමුක්තියට යන ක්‍රමයක් බුදුහාමුදුරෝ දේශනා කළා නෑ. විකෘතියෙන් ප්‍රകൃතියට එන්නට ඕන ප්‍රകൃතියෙන් තමයි විමුක්තියට. ඉතින් ඒ නිසා ඔය අපේ ගොඩක් වෙලාට මම අපේ වෙබ්සයිට් එකේ පවා විශේෂයෙන් ඕක උද්ෘතයේ හැටියට දාලා තියෙනවා විකෘතියෙන් ප්‍රകൃතියට ප්‍රകൃතියෙන් විමුක්තියට. ඒකයි ගමන් මඟ. දැන් ඔබතුමා අර විකෘතියෙන් ප්‍රകൃතියට ආව. දැන් ප්‍රകൃතියෙන් විමුක්තියට යන තැනට මනස එතනින් ඔබට ගෙන යන්නට ඕන. හැබැයි අර විකෘතියේ ඉන්න අවස්ථාව තුල අපිට ඒ යථාර්ථය පේන්නේ ඒක දකින්න ඕන කියලා කිව්වට ඒක දකින්න බෑ. ඉතින් කොහොම පියවරෙන් පියවර තමයි අපි ඉස්සරහට යා යුත්තේ. ඇත්තටම මේක Taman සමග තියෙන අරගලයක් අපිට ලෝකෙත් එක්ක අරගල කරන්නට ඇති දෙයක් නෑ. ලෝකෙත් එක්ක අරගල කරන්නට වෙන්නේ හේතුව නොදැක ප්‍රත්‍ය ලොකුවට පෙනෙන නිසා. ගහේ මුල් ටික පේන්නේ ඒක තියෙන යටනේ. අර අතුකොළ වලින් තමයි බාධකේ වගේ පේන්නේ. ඒක කපන්න තමයි අපි දඟලන්නේ. කෝපේ මතුවෙන්නේ මම හිතන විදිහෙන් කියලා තේරෙන්නේ අනිත් කෙනාගේ වැරද්ද නිසායි කියලා තේරෙන්නේ. එතකොට අපි අනිත් කෙනා හදන්න වෑයම් කරනවා මගේ මනෝභාවය හදා ගන්න උත්සාහ කරන්නේ නැතුව. ඉතින් ඔය අර්බුදය හැම විටම අපිට තියෙනවා හේතුවට වඩා ප්‍රකටව පෙනෙන්නේ ප්‍රත්‍ය නිසා. ඉතින් පරිස්සමෙන් ප්‍රත්‍යවේක්ෂා කළොත් තමයි අපිට දැනෙන්නේ මේ ප්‍රත්‍ය යම්කිසි සාධනීය බවක් එහි තියෙනවා අදාළ බවක් තියෙනවා හැබැයි ඒ ප්‍රත්‍යයෙන් නඩත්තු වෙන්නේ හේතු තියෙන නිසා හේතුව අහෝසි කලන් පස්සේ ප්‍රත්‍යයට කරන්න දෙයක් නැහැ ඒ යථාර්ථය තේරුම් ගන්න පමණට තමයි අපිට හේතු වෙනස් කරන්න පුළුවන් වෙන්නේ එහි අපේ හඳුනේ අවසරය අවුරුදු 15ක් විතර මට හිතෙන්නේ මම හිතියේ යම්කිසි අර යමක් ආරක්ෂා කර හැකියි. ඔව් ඒක හරි. ඔව් ඒ කියන්නේ යම්කිසි යම්කිසි වෘත්තයක දෘෂ්ටියක හිටියා වෙන්න මට හිතෙන්නේ අපේ හාමුදුරනේ ඒක ඕනේ නැති අභිමානයක් වගේ. එතකොට මේ දැන් මම නිතරම කියන කතාවක් තමයි මස් මාංශ කෑමෙන් වැළකීම කියන එක ඊ타ත්ම උසස් ප්‍රතිපදාවක්. ඒක ಗುಣ වඩන්න නිවන් දකින්න නැවැත්මට උපකාර වෙන්න ප්‍රසස්ත ප්‍රතිපදාවක්. නමුත් ගොඩක් දෙනා ඒ තුල කෙලස් වඩව ගන්නා තැනකට නොදැනුවත්වම පත් වෙනවා ඒක උපාදාන කරගෙන. ඉතින් එහෙම වුණොත් ඒක සුදුසු නෑ. ඒකම තණ්හා මාන දිට්ටි වශයෙන් මම මෙහෙම කෙනෙක්. එතකොට සක්කාය දිට්ඨියකින් වැඩෙනවා. එතකොට අනිත් පැත්තත් එක්ක සංසන්දනය කරනවා. ඒගොල්ලෝ කනවා මං කන්නේ නැහැ. එතකොට මාන්නේ වැඩෙනවා. ඉතින් ඔය විදිහේ පටලැවිලි වලටපත් වුණොත් ඒක කෙලස් දුරු කරන්න නෙමෙයි කෙලස් වැඩෙන්නටයි හේතුව. ඉතින් දැන් මේ හැමදේම එහෙමයි. දැන් සීලය සීලය ගැනත් එහෙමයි. දුතාංග ගැන ගමු. දුතාංග රකින කෙනෙක් ඒ තණ්හාමාන දිට්ඨිය වශයෙන් ගත්තොත් ඒ දුතාංගයෙන් ඇති වැඩක් නැහැ. දුතාංගය කියලා කියන්නේ නීති නෙමෙයිනේ. දුතාංගය කියලා කියන්නේ සිල්පද නෙමෙයිනේ. තමන් පනව ගන්නවා තමන්ගේ සිත සංවර කරන්නට ප්‍රතිපත්ති ක්‍රමයක්. ඒ ප්‍රතිපත්ති ක්‍රමය කුමක් සඳහාද? කෙලස් දුරු කරන්න, සිත සංවර කරන්න. ඒක මතක තියෙන්න ඕන. ඒක මතක නැති වුණොත් ඒකෙන්ම කෙලස් වැඩෙන්න පටන් ගන්නවා. ඒ අපේ හාමුදුරනේ අර අපේ හාමුදුරු ඉතා අනගිය ලෙස පැහැදිලි කළා වගේ මේ හැම එකකින්ම ඇත්තටම ප්‍රත්‍යවේක්ෂා කරන්න වෙන්නේ තමන්ගේ තණ්හා දිට්ඨි මාන කියන එක වැඩෙනවද නැද්ද කියන එකත් එක්ක නේද අපේ. දැන් ඒක අපිට ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ අපිට පැහැදිලි ඉලක්කයක් ගැන දැක්මක් තිබුණොත්. ඒ කියන්නේ දැන් අපි මේ යන්නේ තණ්හා දිට්ඨි මාන දුරු කරන්නයි කියන පැහැදිලි දැක්ම තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ තණ්හා මාන දිට්ඨි දුරු වෙනවද කියලා බලන්න. දැන් තමන් මේ යන්නේ මේවා දුරු කරන්නයි කෙලස් නසන්නයි මේක නවත්තන්නයි කියලා පැහැදිලි ඉලක්කයක් නැති මනුස්සයර කරන්න ඕන මොකද්ද කියලා නිනවුනේ. එහෙයි අපේ හාමුදුරුවෝ. ඒ ගැටලුවක් තියෙනවා. එහෙයි අපේ හාමුදුරුවනේ බොහොම පිං <laughs> මේ පිළිබඳ අනගේ පැහැදිලි කිරීමට. හොඳයි. අපේ හාමුදුරුවෝ නිදුක් වේවා නිරෝගී වේවා. තරහසන්න.